තෙරුවන් සරණයි ආරණංශ. තෙරුවන් සරණයි. ආරණංශ මම මේ ඉස්සර ආරණංශ මට කතා කරලා තියෙනවා මම එක්ක. ඔව් මතකයි. අර කීපතාවක් ආරණංශ උපාධි මේකදී කීපතාවක් මේ ගැඹුරට නිවන්නට මට පහදා දුන්නනේ. එතකොට මේ ආරණංශ ඉතින් ගොඩක් දුරට ප්‍රායෝගික කරනවා ඒ මේ මේ නිතරම ධර්මතාවයේ හැම පැත්තෙම මේ හැමයක්ම දකින්නකොට දිනකට ඉන්ද්‍රයන්ගේ ධර්මතාවයට බලලා දකින්න යනකොට එතකොට දැන් මට හිතෙන්නේ මේක මේ මොකක්ද කියුවේ ප්‍රායෝගිකව අහුනේ අරියනාස දැන් ඔබ වහන්සේ මට ගොඩක් දුරට මේ නිවන් වග පහදා දුන්නානේ. එතකොට මේ මම දැන් මේ කියන්නේ හිත පවත්නකොට හැම පිළිම මේ ධර්ම කරුණු පිළිබඳව ඒ නිකන් ඒක දකිනවා ඒ සිත ඒ සිතේ මායාව දකිනාලේ නම් එතකොට මේ මේක ස්වභාවික සංසිද්ධියක් කියලා තමයි මේ හැම වෙලාවෙම මේ හිතන්නේ නේද මේ අපි මේ පරිසරයේ තියෙන දේවල් අපි මේ මිනිස්සු ඒ හැම එකක්ම ස්වභාවික සංසිද්ධියක් කියලා මේ තමයි තේරෙන්නේ ගොඩක් කලාවට ඉතින් දැනට තියෙන ආරණහස මේ මේ එහෙම අර කොයි විල ඒක හිතට දුකක්වත් නැහැ මේ සතුටකුත් නැති නිකන් මේ හිත කරන්න ඕනේ කිය දෙයක් වගේ කියලා එහෙම හිතෙන්නේ ඉතින් දහම දැක්ගෙන යනවා නේද එතකොට මේ ආරණහස මට තියෙන ප්‍රශ්නේ දැන් ඉතින් මේ භාවනාවක් කරන්න ඕනේද කියලා එක දැනගන්න ඕනේ ඒ කියන්නේ ඔතන මේ කතා කරපු වචන ටිකේ තියෙනවා ඉරවීමක් තියෙනවා. ඒකයි යන්නේ. සබාධම කියන්නේ මොනවද? ස්වභාවික සංසිද්ධියක් කියලා කියන්නේ නැත්නම් ස්වභාවික සංසිද්ධියක් කියන එක ඒක දැන් දැන් එහෙම කිව්වහම දැන් එතකොට හරි ඒක අපි හිතමු දැන් ස්වභාවික සංසිද්ධියක් කියලා හිතමු නේද? එතනත් දෙයක් වගේ දැනෙන්නේ නැද්ද? දැන් මෙතන මේ දෙයක් නම් අපිට දෙයක් වගේ දැනෙනවා නම් එතන තියෙන්නේ ශබ්ද වර්ණ නෙමෙයි. එතන තියෙන්නේ එතකොට අර දැනීමක්නේ දැනි දැනීමක් නම් එතන ආත්මයක්නේ අනාත්ම ධර්මයක් කියලා කියනවා අනාත්ම ධර්මතාවය මෙහෙම දෙයක් මෙහෙම දෙයක් ඒ කියන්නේ දැන් ඔය දැන් ඔය හිතලා මොන හරි කියන්න ගියොත් ඒක සිතුවිල්ලක් වෙනවනේ අනිත් තමයි යනවා තර කියාගන්න මේ මේකේ මොකද කියාගන්නත් තමයි හිතලා මොනවා හරි කියන්න ගියොත් ඒක සිතුවිල්ලක් වෙනවනේ නමුත් දැන් මේ ධර්මයේ ධර්මයේ කියන්නේ හැම දෙයක් නෙමෙයිනේ. ධර්මයේ කියන්නේ දෙයක් නැති බවනේ. එතකොට ඒක හසුවන සිහියටනේ. නේද? ඥානටනේ හසු වෙන්නේ. එතකොට ඒක ඒක මේ සිතුවිල්ලක් කරගන්න බෑනේ නිවනත් සිතුවිල්ලක් කරගන්න බෑනේ. අපි මොකක් හරි හිතුවොත් ඒක සිතුවිල්ලක්. එහෙමයි. එතකොට මේක දැනෙන දැනීම සිතුවිල්ලක් කරගන්න හොඳ නැහැ. දැන් අපි හිතමු දැන් මේ මේ දැන් ඔබතුමිය දැන් මෙහෙණින් වහන්සේ කියන්න උත්සාහ කරන දේ කිව්වොත් දැන් මෙහෙණින් වහන්සේට දැනෙන ස්වභාව කිව්වොත් දැන් අපි කිව්වොත් දැන් කියීම මම නිවන් දැක්කා කියලා කිව්වොත් කවුරු හරි ආ දැන් මම රහත් කියලා කිව්වොත් කවුරු හරි ඉතින් කතා කරන්න දෙයක් තියෙනවා ඇත්තටම දැන් දැන් ඔය දැන් ඔය රහත් කියන අය රහත්ද ඇයි ඒ අය රහත් නැත්තේ? කියන්න බෑනේ මේ ධර්මහා. ඇයි ඒ ඒ අය රහත් නැත්තේ? ඒ අය රහත් ඒ අය රහත් නැත්තේ ඒ අය පිනවනවා අපිට පේනවා. අපිට පේනවා එතන ආත්මයක් ඒ අය ඇසුරු කරන බව. අපිට තේරෙනවා ඒ අය හම්බ කරනවා. අපිට තේරෙනවා ඒ අය ආසහිතන දේවල් පරිහරණය කරනවා. අපිට තේරෙනවා ඒ අය ආසහිතන කෑම හදාගෙන කනවා. <laughs> අපිට අපිට හිතෙනවා ඒ අය රසකර මේ මනදොල පිනවනවා. ඒ කියන්නේ අස කන දිවනාසෙ පිනවනවා කියලා අපිට හොඳට පේනවා. ඒක අපිටනේ පේන්නේ. දැන් හොඳට තල්ලු මර මර බුද්ධිනවා. හොඳටම හොඳටම මේ කාමසප විඳිනවා. හොඳටම කාමසප විඳින අසෘතවත් පෘ탁ජනේ කියනවා මම රහත් කියලා. එතකොට එයා රහත් කියලා එයා එයා හිතනවා. එතකොට එයාට එයා හිතනකම් එයාට පුළුවන් ද මේ ධර්මයක් ගන්න? අයි එතන කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. ඒක ඒක එයා එයා හිතනවා දැන් මම නෑ කියලා. එයා හිතනවා මම නැති වුණා කියලා. දැන් එයාට කොහොමද මේ ධර්මය දෙන්නේ? එයා හිතනවා මම රහත් වෙලා මම දැන් නෑ. මං කියන එක ඕගොල්ලෝ අහන්න. මම මගෙන් අහන්න එපා වෙන ක්‍රමයක්වත්. ඒව වැඩක් නෑ. රහත්තුණු ක්‍රම අහන්නත් එපා ඒවා වැඩකුත් නැහැ මම රහත් එච්චරයි. ඔගොල්ලෝ පිළිගන්නවා නම් පිළිගන්න කියලා කියනවා. ඔව් අපිට වැඩක් තියනවා දෙයාගේ රහත්කම්. අපි දැන් බුදුන් වහන්සේ කියනවා මම බුද්ධ මගෙන් අහන්න එපා බුදු වෙන ඒවා ඒ කොහොමද ඒවා මම කියන්න යන්නේ නැහැ මම බුද්ධ එච්චරයි. ඒතර අපිට වැඩක් තියනවා මේ බුද්ධකේ. තේරෙනවද මේ කියන කතාව? <laughs> මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ ඔන්න ඔය නිසයි. මේක මේක විශ්වාසයක් ඇදහිල්ලක්වත් නෙමෙයි. අපිට වැඩක් නැහැ කාගේවත් මම රහත් කියලා අපිට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ ඉතින් ආරහත් කමන්නේ ඔය ඔය යන්නේ ඉතින් ඔය රහත් නම් ඔය රහත් ඔය රහත් ඉති එච්චරයි. එයා රහත් එච්චරයි. එයා රහත් මොකද ඒකේ තේරුම? එයා ඉන්නවනේ රහත් වෙලා. එයා ඉන්නව රහත් වෙලා හොඳට සැප විඳිනව රහත් වෙලා. <laughs> දැන් එයා හිතනවා දැන් මේ මේ රහත් වුණාම රත්තරන් පුටුවක වාඩි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ රත්තරන් පුටුවකුත් ගාලා හරි හදා ගන්නව නේ. රත්තරන් පාට හරි ගාලා හදා ගන්නයි. මනදොල පිනවන්න එපා. එයාගේ මනදොල එයා පිනව ගන්නවා. ඊට පස්සේ එයා කියනවා මම තමයි ලොකු කියලා. ඊට පස්සේ කියනවා ඔගොල්ලෝ ඔක්කොම පහත් කියලා. මේවා විකෘතියක් නේද එතකොට. එහෙමයි. දැන් ඕක දැන් දැන් ඕකද අපිට අපිට වැඩක් තියනවාද එයාගේ රහත්කම එයාට හොඳයි කියයි අපිට මොකටද කියලා ඇයි ඒකෙන් අපිට වැඩක් නැහැ ඇයි අපේ තියෙන රාග දේශමෝ අපිට නැති කරගන්න මාර්ගයක යනකොට අපිට තව කෙනෙක්ගේ නිකන් ඒව වැඩක් නැහැ ලොකුකම් වැඩක් නැහැ අපිට මාර්ගය විතරයි වැදගත්තේ එතකොට මේ මාර්ගය තුල අපි කටයුතු කරනකොට අපිට පළවලින් පළක් නැහැ පළවෙනි එක එහෙම වුණොත් අපිටත් අර ලෙඩේ හැදෙනවා. දැන් ඒ ලෙඩක් හදාගන්න දෝනි රහත් කියලා. මොකක් හරි ඵලයකට යන්න දෝනි. එහෙම නැත්නම් ඇත්තටම Taman නැති වෙනකන් Taman සිහිය පවත්වන්න දෝනි. Taman නැති වෙන තැනට Taman නැති තමන් කියලා කෙනෙක් නැති බවට අවබෝධ කර ගැනීම තුලිනුයි Taman නැති තමන් කොතනද ඉන්නේ? දැන් ඔබතු මේකෙන් අපි අහුවොත් මෙහෙණි නාසයෙන් අහුවොත් මෙහෙණි නාස කොහෙද ඉන්නේ? දැන් රහත් වෙන්න කෙනෙක් ඉන්නවද? දැන් අපි බැලුවොත් එහෙම දැන් අපි හොඳටම දන්නවානේ. කේවට්ට පුත්‍ර සාතිය භික්ෂුවට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. රහතන් වහන්සේලා මරණින් මත්තේ ඉපදෙන්නේ නැහැ කිය. රහතන් වහන්සේ කියන්නේ රහතන් කියන්නේම කෙනෙක් නැහැ කියන එකනේ. ඒතර මරණින් මත්තේ ඉපදෙන්නේ නැහැ කියනනම් දැන් කෙනෙක් ඉන්නේද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි දැනුත් කෙනෙක් නැති බව නේද දකින්නේ. එහෙනම් අපි අපි අපිව නැදිය වෙන තැන නේද වැදගත් එහෙනම් අපි දිය වෙන තැනට අපි අවබෝධ කරන්න ඕනේ නේද මේ සත්‍ය කුමක්ද කියලා. ඒ සත්‍ය අවබෝධය කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැති බව එතකොට නේද අවබෝධ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන්නේ අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්න කමනේ. එහෙමනම් ඒ සත්‍ය දැනගත්තොත් මොකද වෙන්නේ? අපිට අපිට සත්‍ය දැනෙනවා. සත්‍ය දැනනකොට මේ හැමතැනම තමන්ව නියෝජනය වෙනවද කියලා තමන්ටම දැනෙනවා. තමන්ව හැමතැනම ඉස්පතු වෙනවනම් ඒ ඉස්පතු වෙන්නේ සත්‍ය ඒ කියන්නේ සත්‍ය දකින්න කෙනා දන්නවා ආත්මෙමයි කියලා. ආසාවක් තියෙනවනම් ඕනයි කියලා කියනවනම් එතකොට එතන කෙනෙක් ඉන්නවා. එහෙනම් අපි හැමතැනම අපි අපි දිහා බලන්න ඕනේ. අපි එළියට නෙමෙයි අපිටයි කණ්ණාඩිය ගහන්න ඕනේ. අපි තමන්ටම ફોકસ කරනවා කියලා. එතකොට අපි අපි හොයන්න ඕනේ හැමතැනම. අපි ඉන්නවද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි ඉන්නවා නම් ඒතර ධර්මයේ බලන්න ඕනේ. කොහොමද අපි ඉන්නේ කියන එක. එහෙනම් ධර්මයේ සත්‍ය නම් දෙයක් නැති බව නම් එහෙනම් අපිට දෙයක් හම්බ වෙන්න බෑ. දෙයක් තිබ්බොත් ඒ තමයි මම. දැන් පොත තියෙනවා නම් පොත පොතෙන්තර මමෙක් නෑ කිව්වා. ඒතරේ ධර්මයේ ගොඩක් පැහැදිලි කරපු අහන්න ඇති නේද මේ ළඟදී ළඟදී ගොඩාක් ගැඹුරු පැහැදිලි. ඒ බාහිර දෙයක් නෑ කියලානේ මේක හොඳට වෙන්නේ කියලා. ඒ බාහිර දෙයක් නැතුනම මෙතන කෙනෙක් ඉන්නවා එහෙමද? බාහිර දෙයක් නැති කෙනෙක් මේ දැන් මම දකිනවා බාහිර දෙයක් නෑ කියලා එහෙමද? නෑ මමත් මමත් නෑ කියලා ඒක දකිනවා නම් ඒක අර දැන් මෙතන මෙතන මෙතන වැදගත් වැදගත්ම කාරණාව තමයි මෙතන දෙයක් හැදෙන්නේ කොහොමද? දෙයක් දැන් මෙතන දැන් අපි තුමු දැන් ඇස ඇසගමු දැන් ආයතන පහයනේ මේ තියෙන්නේ. මේ ආයතන හයනේ මේ හැම දෙයක්ම එන්නේ. දෙයක් තියනවද නැද්ද ඔක්කොම දැනෙන්නේ විඥාණයට. එහෙනම් අපි විඥාණයනේ මෙතන සුද්ධ කරගන්න ඕනේ. බලන්න ඕනනේ මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ඇසට එන්නේ මොකද්ද ආලෝකයක්. කනට ශබ්දයක් නේ එතකොට මේ ద్వාර වලට ස්පාක් වෙන්නේ මොනවද ප්‍රසාද වෙන්නේ ඇසට ආලෝක හැඩතල කනට ශබ්දේ නාසයට ගන්ධේ දිවට රස කයට උණුසුම සීතල දැන් මේව නේද මේ එකතු වෙලා තියෙන්නේ එහෙනම් අපි පොත කිව්වොත් පොත කියන්නේ ශබ්දයක් ඒ වගේම හැඩතලයක් එතකොට ආලෝකයක් හඩතලයක් ශබ්දයක් නේද? ඒකට එකතු වෙන එක සම්පටිච්ඡන වෙන එක නේ. එහෙමයි. එතකොට මේකට අපි කියනවා දැන් පොත කියන්නේ මොකද්ද එතකොට? අපිට හඩතලයක් එනවා. අපි හඩතලයට නමක් තියෙනවා. කොහෙන්ද ඒක ආවේ? ඒක අතීතෙට. අන්න එතන තමයි නේද? දෝෂේ තියෙන්නේ. මොකද්ද? අතීතයක් තියෙනවා නම් මම කොහොමද තියෙන්නේ? අයි මට අතීතයක් තියෙනවා. තේරෙනවද? දැන් අතීතයක් තියෙන මම ඉන්නවා. ඕකත් දෙයක්නේ. අපි මේ හිතන ධර්මයේම සමහරලාට එන්නේ අනිත් පැත්තට. බුමරංගයක් වගේ ඔලුවට. අපි එක දෙයක් නැති කරගන්න තව ගොඩක් දේවල් නැති කරගන්නවා. දැන් මං අතීතෙම ඇත්ත කරගෙන බලනකොට මේක ඉන්නේ අතීතෙන් කිව්වා. එහෙම දෙයක්වත් නැහැ. අවුත්තා සම්භූතං උත්තානම් භවිෂ්‍යති කිව්වම පෙර නොතිබීම මේ ස්පාකයක ඇති වෙනවා. ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. එක තැනක හරි පොඩි හිලක් තිබ්බොත් මොකද වෙන්නේ? පණිත්වේ වතුර ඔක්කොම යනවා නේද? අර කියන්නේ අර මහමූදේ නේ මහමූදේ අර නැවක් ගිලෙන්න යනවා. දැන් නැවේ තියෙන වතුර අස් කරනවා. කොච්චර වතුර අස් කරන්න ගියත් අර හිල තියෙනක වතුර එනවා. නැව ගිලෙන එක නවත්තන්න බෑ. ඒ කිව්වේ මොකද්ද? අපි මේ අවිද්‍යාව කියලා පොඩ්ඩක් හරි අපි ගාව නොදන්න පොඩි දෙයක් හරි තිබ්බොත් එක තැනක් හරි දෝෂයක් තිබ්බොත් ඒකම තමයි ආත්මයට හේතුව. ඒකම තමයි මම ඉන්න බවට දැන දැනීම. අතීතයක් කියලා එකක් නැහැ. තේරෙනවද මේ කියන කතාව? හැබැයි මේ ධර්මය පැහැදිලි කරනකොට මහා භූත විදිහට එක පඩියක් පෙන්නනවා. අතීතයේ ඉඳලා අතීතයේ සංඥාමයි මේ තියෙන්නේ කියලා තව පඩියක් පෙන්නනවා නේ. හැබැයි ඊගා උඩ පඩියට නගිනකොට එකක්වත් නැති වෙනවා. අපි මේ පඩි ඔක්කොම තියාගෙන උඩ පඩියට නගින්නේ කොහොමද? එන එක කකුලක් යට වෙන්න ඕනේ. එහෙනම් නැගලා නැහැ තාම. අපි එක තැන බලනකොට. අර කියන්නේ ආයි උඩට පඩිය තිය අඩිය තියෙනවා ආයි යටට අඩිය තියලා ආනිත් කකුල උඩට තියන්න. කවදාවත් උඩට නගින්න බෑ. ඇයි ඒ? යටපඩියෙන් කකුල එන්නේ නැහැ. බයේ ඒක යටින් තියාගෙනම ඉන්නවා. මම නැති වෙයි කියන බය වගේ. ඒ කියන්නේ වෙන මේකයි. මේ අතීතයක් කියලා සංඥාවක් එහෙම එකක් මේ ධර්මය අවබෝධ කරගන්නකොට කියනවා පෙර සංඥා නව සංඥා කියලා. හැබැයි මේක මේ මොහොතේම ස්පාක් වෙන්නේ කියලා මේ අර අපි කියනවනේ මේ ආරෝපණයක් ඇති වෙනවා කියලා. චුම්බක ආරෝපණය, විදුලත් ආරෝපණය, ආත්මීය ආරෝපණය, චිත්ත ආරෝපණය. ට්‍රිලියන් ගාණක් මේ තියෙන මේ දැන් ඔය අපි මේසේ පුටු ඇඳන් ඉර හඳ ගහ කොළ ඔය කියන හැම දෙයක්ම શબ્දයක් නම් වර්ණයක් එකතු වුණු ආරෝපණයක් තමයි ආත්මීය ආරෝපණය. ඒකේ දැන් අපි කරන්ට් එක ගන්න කරන්ට් එක වැදුනොත් අපිට නේ 230 නම් 230 වදිනවා. එහෙනම් මේ ආරෝපණය තමයි ආස්පිමාන. ඒ කියන්නේ නන්දි රාගය. ඒ කියන්නේ අභිනන්දති අවිවදති අජ්ජෝසාය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානං කිව්වේ. අනුපාදාන ගොඩ කිව්වේ. අල්ලගත්ත කිව්වේ භවයේ ඒක නිසා තියනවා කිව්වේ නැති වෙන්නේ නැහැ කිව්වේ. ඒ කියන්නේ මේ මොහොතේ අපි ආත්මීය දැනීම තුළ ඔය සේරම තියෙනවා. ඉරක් තියෙනවා, අඳක් තියෙනවා. උඩ බලනකොට යට තියෙනවා කියලා අපි දන්නවා. අපි බිත්තිය දකිනකොට අනිත් ඔක්කොම තියෙනවා. අපිට ඒ දැන් මේසේ දකිනකොට පුටු අඳන් ඔක්කොම තියෙනවා. මේ මේ එක එක සිතයි එක මොහොතේ තියෙන්නේ. නමුත් ට්‍රිලියන් ගානම ඕක තියනවා කිව්වොත් තියෙනවා. ඒ සිත සත්‍ය දකින්නවා කියන්නේ මෙතන ඒ හටගත්ත සිත සත්‍යක් නොවන බව දකින්න එක අර හැදෙන හැටි දකින්න එක මෙනෙහි කරන්නම ඕනේ. එතකොට තමයි අපිට දැනෙන්නේ අපි මේ අපි මේ ඇසුරු කරන මේ මේ මොහොතේ මේ දකින්න දේ පොත මේසේ. දැන් පොත කියලා කියන්නේ නැහැනේ පොත. අපිට කියන්නේ. එතකොට මේ මොහොතේ අපි දකිනකොට අපිට මේ දැන් මේ පොත නැති වෙන්නේ නැහනේ. අපි අඳ වෙන්නේ නැහනේ. අපි බීරි වෙන්නේ නැහනේ. අපිට මේ මේ ඇස කන දිව නාසය මේක වර්ණ ශබ්ද ගන්ධ රස මේ සේරම ස්පාක් වෙවි තියෙන හැම මොහොතේ. ස්පාක් වෙන එක නවතින්නේ නැහැ. මෙතන අපේ අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වුණාම අර කණ්ණාඩියේ සේරම පෙවුනට කණ්ණාඩියේ දෙයක් නැති බවට අපිට අවබෝධයි. අර ස්පාක් වෙන එක නැති වෙන්නේ අර අතීතේ මේක ආවා එහෙම කියලා එහෙම දෙයක් නෙමෙයි. අපිට මේ ආબોධය අතීතය කියන එක එහෙම දෙයක්වත් නැහැ. මේ මොහොතේ වර්තමාන සිතක් තමයි අතීතේ මතක් කරන්නේ. අතීතයෙන් ආවා කියනකොටම එතන අතීතයේ සිත ඇති වෙලා ඉවරයි. හැබැයි ඒකත් මේ වර්තමාන සිත. එහෙනම් අපි මේ මේ මෙතන මේ මේ මෙතන ලොකු ලොකු අවබෝධයක් ඇති වෙන්න තියෙනවා මේ ෂණේ කියන එකට. එතකොට මෙතන මේ මොහොතේ මේ ස්පාක් එකේ මේ ස්පාක් එක අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තට පස්සේ අපි දන්නවා මේ මොතේ මේ වර්ත මේ මේ මේ මෙතන මේ මේ සිත මේ හටගත්ත මේ මේ හටගන්න ස්පාක් එක විතරයි. මේ සෙන්සර්ස් වලට ස්පාක් වෙනවා උස්ම වැඩනකම්ම ස්පාක් වෙනවා. උස්ම නවතිනකොට නැති වෙනවා. දැන් අර අපි කියනවානේ අඟිලක් අනේ කකුලේ ඇඟිල්ලක් කපනවානේ අසනීප වෙනවානේ සුග එහෙම හැදුනා මෙහෙමනේ නේ ඊට පස්සේ කකුලක් කපනවා. ඊට පස්සේ කකුල් දෙකම නැති වෙනවා. නේ ඊට පස්සේ අතක් කපනවා. ඊට පස්සේ අත් දෙකම නැති වෙනවා. දැන් කාටද නැති වෙන්නේ? මට. දැන් දැන් මගේ කකුල නැහැ. දැන් මගේ ඇඟිල්ලක් නැති වුණා. දැන් මගේ කකුලක් නැති වුණා. දැන් මගේ කකුල් දෙකම නැති වුණා. දැන් මගේ අත් දෙකම නැති වුණා. මේ ශරීරයද මම කියන්නේ. එතකොට මේ කායද මම? මේ සිතුවිල්ලක් නේ. ඒක ඒකනේ මේ ඇඟිල්ලක් නැහැ, කකුලක් නැහැ, දෙකම නැහැ. අතත් නැහැ අත් දෙක මේ කය නෙමෙයිනේ මේ සිතනේ එතකොට සිතනේ මැරෙන්නේ අර කිව්වේ සිතයි නැති වෙන්නේ කය නෙමෙයි සිත නැති වෙන නිසායි කය වලල හැබැයි මේ සිත හැම මොහොතෙම ස්පාක් වෙනටයි සිත කියන්නේ දැන් කො මම මම නෑ ඇයි මම කිව්වේ කාටද සිතට දැන් පොතක් ස්පා ස්පාක් වෙනවා වර්ණ හැඩද අපි කියන පොත කියලා එතකොට පොත ස්පාක් වෙනකොට පොත කියන්නේ මනෝවිඤ්ඤාණය ආයතන විඥාන දන්නේ නැහැ. ඇහැට වර්ණ විතරයි, කනට ශබ්ද විතරයි. හැබැයි එනකොටම හැඩතලේ පොත එනවා. පොත ආවේ කොහෙන්ද ඒව හොයන්න නැතුනොත් ඒක ලේසියෙන් එනවා. තේරෙනවද කියන එක මේ මොහොතේ පොත ස්පාක් වෙනවා. අයි මේක නෑ දැන් අපිට තියෙන මේ ස්පාක් එකට මේ අපේ චිත්තාරෝපණය තියෙනවානේ. අපි දැන් මේ බ්‍රම්බ බඹරේ කරකිනවනේ ස්පාක් වෙවිනේ තින්ද පොඩි කාලේ නම්. එහෙනම් බඹර දැන් නැවතිලා නෑනේ. එහෙනම් උස්ම නවතින්න බෑ. ඒ බඹර කැරකෙනකම මෙතන ආරෝපණයක් තියෙනවානේ. වේගෙන් කැරකෙනවානේ ගිනි වලල්ල වගේ. ඒක සාමාන්‍ය විදිහට ස්පාක් වෙවි තියෙනවා. මනෝවිඤ්ඤාණයත් ඒ ඒන සෙන්සර් ඒන සංඥා ටික. ඒක සංඥා නැති නැති කරන්න බෑ. එනවා. මෙතන අවබෝධය කිව්ව එක. කණ්ණාඩියේ මුකුත් නැති කරන්න බෑ. කණ්ණාඩියේ මුකුත් නැති බවට අවබෝධය යන සංකිතේ නිබ්බිදාය අවබෝධඥානය කියන්නේ. දැන් බාහිර මුකුත් නැති වෙලා නෙමෙයි. අඳ වෙලා නැහැ ඔක්කොම පේනවා. හැබැයි අපිට අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය තමයි මේ කතා කරන්නේ. අපි දැන් අවබෝධය නැතිකමයි අපි දැන් මම කොහෙද ඉන්නේ? මම කියන්නේ අර වර්ණ හැඩතල එනකොට ඒකම නේද? දැන් මෙහෙ මොතේ සිතක් නේද තියෙන්නේ? ආද සිත කියන්නේ න අරමුණනේ. එක ස්පාක් එකක්නේ. ඒ ස්පාක් එක විතරයිනේ තියෙන්නේ. එහෙනම් ස්පාක් එකේ මම කොහෙද ඉන්නේ? දැන් හැඩතලේ ආලෝක හැඩතලේට ස්පාක් කරනකොටම පොත කිව්වොත් ඒ පොත නේද මම කියන්නේ. පොතෙන් තොර මමෙක් නැහැ කිව්වා නේද? එහෙනම් පොත කියන එක තියෙනවා කියන එකම නේද ආත්මේ තියෙන්නේ. දැන් පොතක් පොත කියන එක තමන්ට අවබෝධයක් තියනවා නැහැ කියලා තමන්ගේ ආත්මය නේද නැති වෙලා කියලා අවබෝධ වෙන්නේ. දැන් අපි තුන් පෘථිවියම දැන් අපි කියනවානේ සූර්යාගේ රශ්මිය වැඩිලා පෘථිවියම අළු වෙලා යනවා කිය. එතකොට අභ්‍යවකාශය විතරයි නිතරේ. ආ බුදුන් වහන්සේම දේශනා කරනානේ ගිතේ දැවුණු තැනක අලුත් දැලිත් ඉතුරු නොවෙන්න ආසේ අළු වෙලා යනවා කිය. සප්ත සූර්යගම සූත්‍රේ. එතකොට දැන් මෙතන බුදුන් වහන්සේයි මේ උපමාව ගන්නෙ දැන් පෘථිවියම අළු වෙලා යනවා. එතකොට අභ්‍යවකාශය විතරයි. දැන් කො මම? මෙච්චර කාල හිටපු කෙනෙකුත් නැහැ. මේ කතාවේ අවසානයේ කොහොමවත් මේ සිතුවිල්ලනේ මම කිව්වේ ස්පාක් එකනේ ස්පාක් වෙන දෙයක්වත් නැහැ. ඒක නැති දෙයකට තමයි මේ අපි කියලා අල්ලන්නේ. ඒකයි ඒතම් මම ඒක දකින මම ඒසෝ හමස්වි මම මගේ මගේ ආත්මේ දෙයක් තිබ්බොත් විතරයි තියෙන්නේ ඒ මනෝවිඤ්ඤාණය තමයි මම කියලා තියෙන්නේ අතරම් පොත මම කියන්නේ පොතමයි මම කියන්නේ දෘෂ්ටිය පොත කියන්නේ දෘෂ්ටිය ඒකත් මේ මේ මේ ඒක තමයි කිව්වේ පොතෙන්තර මමෙක් නෑ කියන්නේ එතකොට මේ මම තමයි මේ ගහ <laughs> දැන් තමන්ගේ ඉස්සරහා තමන්ට බයිනවා නම් කවුරු එයා තමයි තමා. දැන් මම කො? ස්පාක් කෙනෙක්. මොකක්ද තියෙන සිත ආරමුණ? අන්න එතනයි මම. දැන් මුකුත් මුකුත් එහෙම ඒකේ වටිනාකම නැතුණු මොකද වෙන්නේ? මම දිය වෙනවා. අන්න ආත්මෙ දිය වෙනවා. අන්න නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ. අන්න රාග දේශ මොෂය වෙනවා. අපි අරක වටින්නේ කොච්චර දේ තරමට මමත් ඉන්නවා. දැන් බලන්න තමන් හැමතිස්සෙම වටපිට බලනකොට හැම දෙයකම තමන් ඒක යම් කිසි දෙයක් අපිටම දැන් කෑමක් කනවා රස පටිසංවේදී රස දිවට දැනෙනවනේ දැන් මමද කන්නේ දැන් ඔතන දෘෂ්ටියක් නේද තියෙන්නේ මම කනවා කියලා දැන් හිතර කෑම කන්න දැන් එතකොට ඒක පිනවන්නයි දැනෙනවා නම් පිනවනවා නම් මම නේද ඒක ගොඩක් කලා වැඩ හරිනවා ඒක මම දකිනවා. එහෙනම් නම් ප්‍රතිරික්ෂා කරන්න ඕනේ නේ. දැන් දැන් සතර ඉරියව්වෙන් ප්‍රතිරික්ෂාවක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ න මදායන මඩ නේ අර කියන එක නෙමෙයි. න මදායන මණ්ඩනාය න විභූසරට්ටාය කියන එක නෙමෙයි. ඒ කියන්නේ ගන්ධයටත් තියෙන්න එපා. නාසයට. අයි රසට දිවට විතරද? අයි නාසයට නැද්ද ඕක? අයි කනට නැද්ද ඕක? ඒක පිනවනවද? අයි අයි එතකොට වර්ණයට ඇසට නැද්ද ඒක? සැබෑම ප්‍රත්‍යක්ෂාව නම් මේ ආයතන හයම එන අරමුණේ ඇලෙන ගැටෙන එකෙන් මිදිලා අන්න උද්‍යව ඥානය කියන්නේ ඒකයි. ඒක දැක්කොත් විතරයි අර අර අපි කියන්නේ ප්‍රජානාති කියන එක තියෙන්නේ. නැත්තම් විජානාති රැවටෙනවා. එහෙනම් අපි සතර ඉරියවම 100 පවත්වන්න තියෙනවා. එහෙනම් අපි දැන් හුලගක් වදිනකොට ඒක සනීපයි. ඉතින් සනීප මටද? නැත්තම් මේ කයට දැනෙන එකද? දැන් රසයි කියන්නේ දිවට දැනෙන එකද මට දැනෙන රසක්ද? මමද රස විඳින්නේ? දැන් මම කොයිද ඉන්නේ? ඇයි ඒක මට ගැට ගන්න? කායට දැනෙන දේ කායට එක කොහොමද මගේ උනේ? මේක දෘෂ්ටියක් තියෙන සක්කාය දෘෂ්ටි. ඒ කියන්නේ තියෙනවා කියලා හිතන දෘෂ්ටිය. මම ඉන්නවා කියන දෘෂ්ටිය. ඒ අපි අපි නොදැනුවත්වම අනුසෝතය තුළ දීර්ඝ කාලයක් ලෝකේ ඇත්ත කරගත් එකයි සක්කාය දෘෂ්ටි තියෙනවා ඉන්නවා කියපේ. දැන් ඒක නැතුව ලෝකේ දකින්න පුරුදු වෙන එකයි ප්‍රත්‍යක්ෂාව කියන්නේ. මම නැතුව ලෝකේ දකිනවා. අන ක්‍රියාසිතයි ප්‍රභාස්වරසිතයි. ක්‍රියාවලියයි ප්‍රභාස්වරසිතයි පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට තිබුණු එකට එනවා. අර කෙලෙස් වලින් වැහිලා දෙන ඒ කියන්නේ හැමතැනම මම එකතු කරපු එක. මම හැදුණු එකයි රැවටීම. විඥාන මායාව. විඥානං අනිදස්සනං කියනකොට මම නැති වෙනවා. අර අපපතිතයි. ඔව් කියන්නේ. අහිනදී බාහිර දේවල් වලට දැන් සද්දයක් ඇහෙනකොට දැන් ඉස්සර සද්ද ඇහෙනවා දැන් මෙතන පටව ගන්න එපා ඒ කියන්නේ දැන් පඩියක් නැග්ගට පස්සේ ආයි යටට යටපඩියට වැටෙනව නැත්තම් දැන් උඩ පඩියට ආවට පස්සේ මොකද වෙන්නේ සද්ද ඇහෙනවා සද්දේ මම අහනවනේ සද්දයක් විතරයි සද්ද සද්දයක් විතරයි අන්න සුතේ සුතමත්තා අගෙන කැඩේදී oh. දැන් ඉතින් මේ මේ වාහනයක් යනකොට දැන් අපි මේ නිකම්ම ඔළුව හරවලා බලනවනේ oh. දැන් ඒ ඇවුනට අපි මේ ඉන්නකොට දැන් අර ළඟින් පාරක් තියෙනනේ කියනවා දැන් ඇවුනට දැන් එක එක සද්දයක් විතර ඒක බලන්න හිතෙන්නේ එහෙම එහෙම අදහසක් නැහැ එහෙම දැන් කොයි දෙයක්වත් එහෙම අර වටිනාකම අඩුයි යනවා දැක්කට ඒක මේ ඒකට අර වටිනාකම අඩුයි ඒක හරි කියන දේ හරි හැබැයි ඊටත් වැඩිය ගැඹුරු පැත්තක් අපිට පේන නිසායි අපි අපි ඊට වැඩිය දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ශබ්දේ ඇහෙනවා බැලුවත් ඒකත් ගැටලුත් නෙමෙයි කියන එක මේක කියන්නේ. මෙතන මම මමද මේ කියන තමන්ට තියෙන සිහිය. හරි හරි හරි මට තේරෙනවා දැන් මේ සිහියයි වැදගත් වෙන්නේ. ඒකයි කිව්වේ මෙතන ඥාය ඥායත් අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි. ඒ කියන්නේ මේ සිහියත් ඔස්සේ වැඩෙන ඥානයක් තියෙනවා Taman නැති බවට. අනේ ඥානය අවදි කරගන්නයි මේ කියන්නේ. ගැඹුරු දෙයක් ද වෙන වෙන ඒවා නිසා කිල්ටු කරගන්න එපා. හරියටම පිනවන පිනවන ගැතිය දෙන්නේ. ඒ හැමතැනම ඕක තියෙනවා. ද වාහනේ කියන කොටත් වාහනේ කිය වාහනේ වෙනද වෙනද විදියට නෙමෙයි මේකේ අවබෝධය තුළ තමන් වාහනේ දකින එකක් නැති වෙනකොට වෙනම කතාවක් තියෙනවා. තමන්ට තමන් තමන් නැතුව වාහනේ දකින්න පුළුවන් වෙනවා. අර ශබ්ද හැම එකම ඇහෙනවා. ඇහෙන්නේ නැති වෙන්නේ හැබැයි මම නැතුව අහන්න පුළුවන් වෙනවා. දැන් මම නැතුව දකින්නේ කොහමද? දැන් පොත නැති වෙලා නෙමෙයිනේ. අපි කිව්වේ ප්‍රසාද නැති වෙන්නේ නැහැ කියලා ස්පාක් වෙනවා කියලා. එහෙනම් පොත පොත පොත වෙනදා විදියටම අන්ධ වෙලා නැහැ නේ පේනවා. දකින්න කෙනෙක් නෑ නෑ මේකේ මේකේ මේ පොතෙන්තර මම එන්නේ නෑ දකින්න කෙනෙක් නෑ කියලා හිතන්න ගියොත් ඒකත් සිතුවිල්ලක් වෙනවා. ඒක ඒක එහෙම අපි හිතනවා මුලින් එක අදියරක් දැන් අපි පව් කරලා මේ කතා කරා. ඒකේ ආයි පස්සට ගියොත් දැන් මෙහෙණින් ආස ආයි පස්සෙන් ගන්නකොට අපිට ඒක පේන්න දෙනවා. දැන් අපි කිව්වනේ පේනවනේ මේ හිතනවා කියන්නේ සෝතාපන්නනේ. එහෙමයි. දැන් සෝතාපන්න භූමියේදී එතන අපි කරන්නේ මොකද්ද? පේනවනේ මේ හිතනවා. දකින්නවනේ මේ හිතනවනේ. ඔක්කොම එනවනේ නාමයාන්තේ රූපයාන්තේ මිදෙනවනේ. ඒතර බාහිර ලෝකයෙන් මිදෙනවනේ දැන් සාමාන්‍ය අසෘතව පුතග්ජන කියන්නේ බාහිර ලෝකේ ඇත්ත කරගෙන. දැන් සෝතාපන්න කියන්නේ පටිසෝතේ කියන්නේ කෙලිම බාහිර ඇත්ත කරගන්න නැහැ කියන එකනේ. හැබැයි දැන් අනාගාමි භූමියේදී ඔක අනිත් පැත්ත ගහනවා. හිතන තනක් දෙයක් නැති වෙනවා. එතකොට දැකපු දේ දැකපු දේම පමණයි. ඔය දෙක පටලව ගන්න එපා. තේරෙනවද කියන එක? ඇහෙනවද? දැන් සෝතාපන්න භූමියේදී කිව්වෙත් එළිය නෙමෙයි හිතනවා කියලානේ. අනාගාමි භූමියේදී කියන්නේ හිතන තනක් දෙයක් නැහැ නේ ඇත්තම කතාව. එහෙනම් දැන් එන අරමුණ එනකොටම ඒකම තමයි තමන්. දැන් නාමෙම නාමයේ වෙන් කරන්න බෑ දෙපැත්තට අන්ත දෙක නැති වෙලා. දැන් නාමෙමයි තමන්. ඒ කියන්නේ විඥාණයමයි. ඒ කියන්නේ පොතමයි. ඒ විඥානේ පොතනේ. එහෙම වෙනවා. ආ මනෝවිඤ්ඤාණය පොත පොතමයි තමයි. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් දැන් තමන් තමන් හැමතිස්සෙම තමන් උද මේ දකින්නේ. තමන් හැමතිස්සෙම දැන් තමන්ට ඔන්න දැන් 100ක් අවදි වෙනවා. ඔන්න දැන් අවදියක් ඇති වෙනවා. ඒ තමයි මේ පොත කියන්නේ මම. ඒ කියන්නේ පොත තියෙනවා කියලා තමන්ට දැනෙන වටිනාකම ඒක ඕනි කියලා දැනෙන හැඟීම ඒ ඔක්කොම මම. එහෙම යන්නේ. ඒක තමයි දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. ඒ කියන්නේ ආත්මීය ආත්මීය දැනීම. එහෙනම් පොත පොත පොත පොත කියන එක දැන් මේක වෙලා සියුම් කෝණයක් තියෙනවා කියෝ ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. අර උපමා පෙන්නන්නේ අස්සලෝම 100ක් කඩකට පැලෙන විදිහට ඒකත් විය හැකි මානනේ උදෑසන ඉමිදිරි පාන්දර තනාග පිපි දිය විඳක දේ දුන්නක් දකීද ඊටම අදාළු කෝණකින් දකින්න කියන්නේ. මේ ආත්ම කෝණේ හඳුනා ගන්නයි කියන්නේ. අපි මේ ඔක්කොම බලන්නේ ආත්මීය කෝණකින්. හැබැයි පොත නැති වෙලා නැතුව පොත පරිහරණය කරන එක අර ප්‍රභාසර සිතේ පුංචි දරුවා බිත්තිය කියන සිත ඇති වෙනකොට බිත්තිය කියන සිත ඇති වුණු බවට තියෙන සිහිය. සිහිය නෑ නාම රූප බිත්තියක් නෑ. හැබැයි බිත්තිය කියන සිත ඇති වුණු බව ඊට පස්සේ පොත දකින්න සිත ඇති වුණු බවට අපිට සිහියක් තියෙනවා. ඔන්න සිහියට අවදි වෙන එක තමයි ප්‍රභාස්වරේ. ඒ ප්‍රභාස්වර තුල කෙනෙක් පුජ්‍යලෙන්නේ නෑ. අවබෝධ ඥානය තුල අර ඥානයක් උපදිනවා. අර කණ්ණාඩියේ මුකුත් නැති බවට අපිට අවබෝධයක් තියෙනවානේ. ඒක ඥානයක් නේ අවබෝධ ඥානයන්නේ. කණ්ණාඩි පල්ලා බලන්න ඕනේ නැහැ අපි කොහොමද දන්නවන්නේ මුකුත් නැහැ කියලා. හැබැයි කණ්ණාඩි ඔක්කොම පේනවානේ. දැන් ඇත්ත ලෝකේ ඔක්කොම අපිට පේනවා. හැබැයි අපිට අර කණ්ණාඩි මුකුත් නැහැ වගේ අවබෝධයටපත් වෙන්න ඕනේ. හැබැයි දකින්නේ කෙනෙක් නැහැ. මම දකිනවා නෙමේ දැකීම දැකීමක් විතරක් කියන කෝණේ. එහෙනම් ඒක පිනවනකොට මම ඉන්නවා හැමතිස්සෙම. ඒකට ගැටෙනකොට මම ඉන්නවා. ඒකට ඇලෙනකොට මම ඉන්නවා. හැබැයි ඊතර කෙනෙක් නැති බව දකිනවනම් ආත්ම කතාවක් නැති බව දකිනවනම් ඊතර ශබ්ද වර්ණ කියලා දකිනවනම් ශබ්ද වර්ණ වල කොහෙන්ද දෙයක්? අපේ ශබ්ද වර්ණ පේන්නේ නැද්ද? ශබ්දත් ඇහෙනවා වර්ණත් තියෙනවා. ඒවයි ආත්මයක් තියෙනවා. දැන් අපි චිත්‍රයක අඳිනවා නේ පූසෙක්. චිත්‍රයක අඳිනවා අපි නාගහක්. චිත්‍රයක අඳිනවා පුටුවක්. චිත්‍රයක පුටු තියනවාද? ඇහුණාද? ඇහෙනවද? දැන් චිත්‍රයක පුටු තියනවාද? චිත්‍රයක පුටු චිත්‍රයක පුටු තියනවාද? මෙහා චිත්‍රයක් විතරයි <laughs> ඒකනේ. චිත්‍රක පූසෝ ඉන්නවද? <laughs> චිත්‍රක නාටස් තියනවද? හිටපැසියක් විතරයි. දැන් මේ චිත්‍රයක් තමයි ඔක්කොම. අන්න අවබෝධය අති ගැඹුරුනේ. ඒක වචනෙන් කියන්න බෑනේ. ලුණු වගේ දැනෙන්න ඕනේ. ඔබතුමිය චිත්‍ර අධ්‍යා බලාගෙන. මෙහෙනි නාස චිත්‍ර අධ්‍යා බලාගෙන. දැන් චිත්‍රය අඳිනවා අපි පුටුවක්. අපි චිත්‍රය අඳිනවා පූසෙක්. අපි චිත්‍රය අඳිනවා අඹ ගහක්. දැන් මේ චිත්‍රයේ අඹ ගස් තියනවද? දැන් මේ චිත්‍රේ පූසෝ ඉන්නවද? දැන් මේ චිත්‍රේ පුටු තියනවද? පුළුවන් ද ඇත්ත බැල්ම ඕක කරගන්න. ඒ වටිනාකමක් අපිට මේ නැති එකක් මේ කියන්නේ. ඒක කියන්න බෑනේ. ලුණු වගේ දැනෙන එකනේ මේ කියන්නේ. අන්න අවදිය. අනහීනේ නැගිටිනවා. අන්න අර 100 පුංචි දරුවා දැක්ක එක. වටිනාකමක් නැතුව ලෝකේ දැක්ක පුංචි දරුවා. ප්‍රභාස්වරයි. පොඩි දරුවට ඒක වටිනාකම නැහැනේ. අපි අපිනේ වටිනාකම දාගෙන තියන්නේ ගන්න. මේක මෙහෙණින් වහන්සේ ආයි කියනවා මෙහෙණින් වහන්සේට අහු වුන්නේ නැහැ කියලා දැනෙනවා. අර චිත්‍රය අඳිනවා පොතක්. අර චිත්‍රය අඳිනවා පුටුවක්. අර චිත්‍රය අඳිනවා පූසෙක්. අර චිත්‍රය අඳිනවා අඹ ගහක්. දැන් අපි එළිය දකින චිත්‍රෙමයි. ඒ චිත්‍රේ කොහෙන්ද පූසෝ? ඒකේ පූසෙක් ඉන්නවද? ඒ චිත්‍රේ අඹගහක් තියනවද? ඒ චිත්‍රේ පුටුවක් තියනවද? ඇත්තට මේ චිත්‍ර පුටු නැද්ද? ඒ චිත්‍ර පුටුවක් ඇඳලා තියෙනවානේ. ඒ චිත්‍රේ අඹ ගහක් ඇඳලා තියෙනවානේ. ඒ චිත්‍රේ පූසෙක් ඇඳලා තියෙනවානේ. නමුත් ඇත්තට මෙතන පූසෙක් නැහැ. නමුත් ඇත්තට මෙතන අඹ ගහකුත් නැහැ. හැබැයි එතන පූසෙක් අපිට පේනවා. අපිට අඹ ගහකුත් පේනවා. හැබැයි අපිට එතන ඇත්තටම පූසෙක් නැති බව දන්නවා. අඹ ගහකුත් නැති බව දන්නවා. පුටුවකුත් නැති බව දන්නවා. මොකද්ද මේ කෝණේ? බලන්න තව ටිකක් මෙනෙහි කළ. අපිට දාගත්ත සංඥාවල් ටිකක් නිකන් සංඥා නැති වෙන්නේ පූසා කියන සංඥාව තියෙනවා. අබගා කියන සංඥාවක් තියෙනවා. පුටුව කියන සංඥාවක් තියෙනවනේ අර චිත්‍රේ. ඒ වුණාට ඒක එහෙම එහෙම කෙනෙක් නැහැනේ. පූසෙක් නැහැනේ චිත්‍රේ. හව චිත්‍රේ පූසක් කියලා සංඥාවක් තියෙනවා. තේරෙනවද මේ කියන්නේ? වටිනාකම චන්දරාගේ දුර වෙනවා කියෝකයි. චිත්‍රය අපිට පූසගේ වටිනාකමක් එන්නේ නැහැ. ඒකට හේතුව ඒක චිත්‍රයක් කියලා අපිට අවබෝධයි. ඇත්ත පූසෙක්ගේ තියෙන වටිනාකම චිත්‍රක කොහෙන්ද? ඇත්ත ඇත්තම පොත දැන් ඇත්තම පුටුවක තියෙන වටිනාකම පුටුවක් අඳින චිත්‍රක කොහෙන්ද? පුටුවට තියෙන වටිනාකම. එහෙනම් චන්දරාගේ දුර වෙනවා කියන්නේ වෙනද විදියටම පේනවා එනවා වුණාට අර වටිනාකම නැති වෙනවා. හා එහෙමයි අයන්තික තේරෙන්නේ. අන්න එතනයි අවදිය. එතනයි ඒ ඒ තමයි රහ නැති වෙන තැන අරහත්. අන්න රාග දේශ ඔන්න ඔතනටයි ෂේ වීගෙන යන්න ඕනේ. තමන්ට තියෙන ඇල්ම අපි කියවනේ බිත්තිය දකින හිත ඇති වෙනකොට බිත්තිය දැකින සිත ඇති වුණු බවට සිහියක් තියෙනවා. නේද? අන්නේ සිහිය තමයි අර පින්තූරේ පොත තියෙන බවට තියෙන අර සිහිය දැනීම. පොත පොත පොතක් කියලා සංඥාව තමයි සිහිය. අර සිහියක් තියෙනවා. දැන් පොත ඇති වුණු බවට සිහියක් තියෙනවා. නේ? පොත කියලා දැක්කා. දැක්කේ නැහැ කියන්න බෑ. චිත්‍ර පොතක් තිබ්බා කියලා දැක්කා. හැබැයි ඒකේ වටිනාකමක් තිබ්බද චිත්‍රයක? නෑ. අන්න ඒ වගේ අපිට මේ හැම සිතකම Tamanට ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒ බිත්තිය දකින සිත ඇති වෙලා නැති වුණු බවට තියෙන සිහිය වගේම Tamanට තවත් සිහියක් ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒ බිත්තියේ වටිනාකම Taman ඇලුනද නැගිටුනද කියන අන්න ප්‍රමාණය දැනෙන්න ඕනේ. හරි හරි අරන්දි ඒක තියෙන අර ඇල්ම ඇල්ම අඩුවෙනික තමයි විදිහට කෙනෙක් කියන්න පුළුවන් ආ මේ චිත්‍රය ඇඳලා තියෙන පුටුව හරි ලස්සනයිනේ අන්න එයා ඒකටත් ඇලෙනවා හිතටත් ඇලෙනවා. අනේ මේ පුටුව අපි හදාගමුකෝ. ඊට පස්සේ ඔන්න යා මේ පුටුව අපි කොහේ හරි බලමුකෝ මේ වගේ පුටුව සල්ලි වලට හරි ගමුකෝ. අන්න යා පුටුව කොහෙන් හරි අරගන්නවා. ඇයි එයා ඒකට ඇලිලා. අන්න ඒ වගේ තමයි අපි ඇත්තටම පුටුව ගත්තා වගේ තමයි අපි දකින විදියට. අපිට අදේ පුටුව තියෙනවා. හැබැයි ඇත්තරම චිත්‍රක පුටුවක් නැහැ. තේරෙනවද මේ කියන්නේ? මේක තේරුම් කරන්න අමාරු හේතුව තමයි මේ ලුණු රහ ගැන කියන වගේ වැඩක් මෙතන තියෙනවා. ආර්යසන්තර තීරුම් කරන්න ඕනේ වචන දාන්න අමාරුයි. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ Tamanට අසු වෙනවා Tamanගෙම අර ඇලෙන ස්වභාවය දියවි කියන ඥානෙ. හැම දෙයකටම හැම සිතකටම හැම මොහොතෙම ක්ෂණයක් ක්ෂණයක් පාස එතන එතන එතන එතන තතර අතර විපස්සති කියුවා. එතන දකින්නත් නොන තියෙන්න ඕනේ. ඒ විදසුන් නුවණ තියෙන්න ඕනි, යථාභූත ඥානෙ තියෙන්න ඕනි. ඒ වගේම මෙතන තව දෙයක් නිවන් මාර්ගට ඕනි කරනවා ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය දැනෙන්න ඕන. ආශ්‍රයෙන් ඒක තමන්ගේ මට්ටම. ඒ කියන්නේ ඒකට ආත්මීය දැනෙන ස්වභාවයක් තියෙනවා. ඕනම සිතක් හට ගන්නකොට ඒකට ඇලෙන ප්‍රමාණය දැනගන්න ඕන. ඒක දිය වීගෙන යනවත් දැනෙන්න ඕන. කම්පණය වෙනවනේ අපි කියන්නේ කම්පන චංචන කියලා බාහිරට කම්පණය වෙන ස්වභාවය. ඔවර ඒක දිය වෙනවා ඒ දිය වෙන්නේ තමන්මයි පොත දිය වෙනවා කියලා අපි ගත්තට අපි දිය වෙන්නේ පොතේ වටිනාකම කියන්නේ තමන්මයි දිය වෙන්නේ පොතෙන්තර මමෙක් නැහැ ඔය අවබෝධය නැතුව හැබැයි මේක දකින්නත් බෑ මම වෙනයි පොත වෙනයි කියලා හිතන කෙනෙකුට මේ ධර්මය හම්බ වෙන්නේ නැහැ අර මහත් දේශනා කීපයකදී මේ ඕක දේශනා කරලා ඔව් ඥානතෝ පසතෝ කියන එක දැන් පහු කරා. ඔව් දැන් කියන්නේ ඊට වැඩිය ගැඹුරු තමන් කොහෙද කියලා අහන එක. දැන් දාලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. දැන් මම නේ මට මම නැති වෙන තැනනේ කියන්නේ. මට මම නැති වෙන හැටි කියලා වෙනස් කරානේ. එහෙමයි. ඊටත් වැඩි දැන් ගැඹුරු තැනම පෙන්නන්නේ. එහෙමයි. දැන් නිවන් දක්කන්න හදන්නේ කට්ටිය. කරන්න බැරි දෙයක් කරන්න යන්නේ නේ. නැහැ හරි කරන්න වෙනවා නේ නැත්තම් මේ කට්ටියට මේ මග හම්බ වෙන්නේ නැහැ. අනේ අර මහත් වටනගේ තියෙන මේ අපි නිවන් දකින්නම තමයි මේ මේ ඇවිල්ලා තියෙන්නේ. හරිනවාද? ඒතකොට ඒක පුදුම අර සමහර දවසල මම ගොඩාක් වෙලාවට අර අහනවා හරියනවා අර මේ මේ බද්දීක රතන සූත්‍රය තමයි ගොඩාක් මේ වැඩෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට අහනවා හරියනවා අර ඒකයි ඉතින් ඒක ගොඩාක් ඒක හොඳයි මහණින් වහන්සේට ඒ ඒක එක්කෙනාට ඒ ඒ සූත්‍රවල තියෙනවා ඇත්තටම එහෙම දෙයක්. කෙනෙකුට එක සමහරට එක සූත්‍රෙත් ගොඩාක් දැනෙනවා. එහෙම එනකොට ඒක මම කොච්චර ඇහුවත් නම් මේ ඒක මට මේ නිතරම දවසින් දවස වැඩියෙන් එහෙනවා දැනෙනවා. ඒක ගැඹුරෙන් ගැඹුරට දැනෙන්න ගන්නවා. ඒ එහෙම නේද? අර මේ ළඟදී ඊයේ දේශනාවක් කරුවා පරණ දේශනාවක් ඒක අර මේ කායානුපස්සනාව කියන එක මේ රැවටීම කියන එක. ඉන්නේ කවුරුවත් මේ ගොඩක් කමෙන්ට් එකම දාලා තිබුණේ ඒක හරියට ඇත්තට ගොඩක් මේ වටිනා දේශනාවක්. ඔව් කායානුපස්සනාව දේශනාව ගොඩක් වටිනවා. දෙවෙනි එක කායානුපස්සනාව දෙවෙනි එක ගොඩක් වටිනවා. නමුත් ඒ සංගවුණු දේශනානේ. ගොඩක් අයට දන්නේ නැහැ. අපි දන්නවා දැන් ඕවා සර්ච් කරේ නැති නිසා තමයි අපි වෙනස් කර කර දේශනා ඉදිරිපත් කරන්නේ. ඒක කවුරුත් කමෙන්ට් දාලා තිබුණේ ඒක දැන් තමයි ගොඩක් අයට දියුණු වෙවි එනකොට ඒක ආයි බලනකොට තමයි දැනෙන්නේ. අනිහාරිනාත ඒක අර මේ මේ ධර්මයේ මහතේ දේශනා කරනකොට ඒකම තමයි ජීවිතය අර අපි අපි අර අඩු තියෙන අඩු ඒවා මේ ගොඩක් දුරට නමුත් එතනම ධර්මයේ තියෙන බව තේරුණා නේ. අර අර මේ ඉතින් ගොඩක් දුරට අර අපේ මේ පැවිදිරු මෑණියන් තාත්තගේ ඉන්න මේ මෑණියන් වාට මං කිව්වහම විතර කිව්වහම ගොඩක් මට කිව්වා මේ ඉතින් මං කිව්වා මේ වැඩි උන්වහන්සේ වැඩි පිළිගත්තෙත් නැහැ ඉතින් මම ඉතින් සද්දට ඒ අය සර්ච් කරලා මේවා අහනකොට එයාට දැනෙනවා දැනෙනවා මේ පිරිසිදු නිවන් මාර්ග තියෙන කියලා ඊට පස්සේ එයාට පොඩ පොඩ දැනනකොට දැනනකොට තව තව ඒවල විමර්ශනය කරනවා එතකොට නිවන් මාර්ග හමු වෙනවා දැන් අපි කතා කරන හැම වචනයකම විතර්කයක් තියෙනවානේ. එහෙමයි. ඒ විතක්ක අර කියන්නේ විතක්ක සංඥා කියන්නේ ප්‍රපංච කරනවා කියන්නේ මඤ්ඤණා කරනවා කියන්නේ. ඒ හැමතැනම කෙනෙක් ඉන්න නිසා ඒක සිද්ධ වෙන්නේ. කතා කරන්නේ හැමතිස්සෙම ඒ හිතන්නේ හැමතිස්සෙම කෙනෙක්. ඒකයි විතක්ක වචි සංකාර වලට යටින් තියෙන විතක්ක ਵਿਚාර මේ වචි සංකාර වලට යටින් යටින් තියෙන විතක්ක ਵਿਚාර. ඒතර විතර්ක කරනවා ඔව් ඒ කියන්නේ වචනයට යටින් තියෙන්නේ වචී සංකාර වලට යටින් තියෙන විතක්ක කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් අර කෙනෙක් ඉන්න නිසානේ ඒ එන්නේ විතක්කේ. එහෙම හැම ක්‍රියාවකටම යටින් තියෙන්නේ අර ධම්මදින්නා කියනවනේ. විසාක උපාසිකාවට ධම්මදින්නා කියනවනේ මේ මේ හැම ක්‍රියාවක ක්‍රියාවක ඒ කියන්නේ හැම ක්‍රියාවකටම යටින් තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය කියලා. ඒක ඇත්තනේ. මේ ආස්වාස ප්‍රාස්වාස නිසා නිසානේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒ ඔක්කොම විඤ්ඤාණයෙන් වෙන්නේ. ඒ සේරම ආයතන ටික සම්පූර්ණයෙන්ම ස්පාක් වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස නිසානේ. එහෙමයි. ඒ හැම සංකාරයක්ම යටින් තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස. දකින්න ටිකක් අමුරු ගැඹුරු තැනක්. ඒ කියන්නේ ඒ කියන්නේ හැම ක්‍රියාවකටම යටින් තියෙන්නේ ආස්වාද ප්‍රාසය තියෙන ඉතමමනේ හැම එකක්ම පවතින්නේ. ඔව්. හැමදාම සිද්ධ වෙන්නේ ආස්වාස. ඒකට මේ සෙන්සස් ටික පවතින්නේ ඒ නිසායි. ඒ කියන්නේ ඒක නැති කියලාද මේ නවතිනවා. අර අර අපි අර කතා කරනවානේ අර මනෝ සංකාරා කියලා මනෝ සංකාරා කියලා අපි කියවනේ අඩනකොට ඇති වෙන දුක මනෝ සංකාරා කියලා. එහෙමයි. හැබැයි දුක තියෙන්නේ වේදනා සංඥාවක්. අර කිව්වේ ධම්මදින්නා විසාකට කියනවා මනෝ සංඛාර වලට යටින් තියෙන වේදනා සංඥා කියන්නේ. එහෙමයි. යම් හැඩතලයක් කරනකොට ඒකට දැනෙන ස්වභාව වෙන වේදනාව කියන්නේ. එහෙමයි. ඒකමනේ සංඥා අනේකනේ සංඛාරා කියන්නේ. එකතු වෙන එකනේ. එතකොට මේ මේ වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර සේරම දෙයක් තියෙන නිසානේ තියෙන්නේ. එහෙමයි. එතකොට බලන්න මේ සේරම වේදනා සංඥා සංකාර ඔස්සේ නිස්කන්ධය හැදෙන. රූප වේදනා සංඥා සංකාර විඥානනේ. ඒ ඒත් දෙයක්මනේ ගන්න. එතන ඒ දේත් නිසානේ තියෙන වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. ඒ තිස්කන්ධේමයි. ඔක්කොම මේ අරමුණේ එකම කතාව මේ තියෙන්නේ. පැහැදිලි කරන්න විවිධාකාර එක එක්කලාට කියපුවා මේ. හරිනහර එතකොට අර බුදු පියාණන් මහත්මයා දේශනා කළ තැන දැන් ඒ දීලා තියෙන උප උදාහරණ පංචස්කන්ධයේට ඒක වැඩක් නැති වගේ දේවල් නේද පංචස්කන්ධය වෙනයි පංචස්කන්ධය වෙනයි පංචායතන වෙනයි ඔක්කොම පටලවා ගන්න එපා. තේරුණාද? පංච ස්කන්ධය කියන එක ඇවිල්ලා ස්කන්ධ පහටත් කියනවා. ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ ස්කන්ධයෙන් හදාගත්ත දේ අල්ලගත්ත එක උපාදාන කරගත්ත එක. ඒක වෙනයි. ඒතර පංචායතන කියනකොට ඒක වෙනයි. ඔය සූත්‍රය අපි දැම්මේ අර සමන සූත්‍රය තුල පංචායතන කියන එක අතහැරලා වැදලි කරා. පංචායතන ස්කන්ධය කියන්නේ පංචායතන අරමුණේ සත්‍ය දකින්න එකයි ශ්‍රමණේක් වෙන්නේ. ආයතන පහට එන අරමුණ සත්‍ය දකින්න එක. ඒක පැහැදිලි කරන තේරුමේ ලියන්නේ ඒකට හේතුව ඒක අවබෝධයක් නැහැ මේ පංචායතනට එන අරමුණු කියලා. ඒක නිසා උපාදානය කියලා නිකන් තියෙනවා ස්කන්ධය උදේවය දකින්න කියන එක. අර සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එක ශ්‍රමණ කියන තැන මග ඇරිලා. ඒක තමයි. එතනින් ලොකු අපරාධයක් එතකොට සිද්ධ වෙනවා. ධර්මයේ අවශ්‍යම තැන ගිලිහෙනවා. ශ්‍රමණේක් වෙන හැටි දන්නේ නැහැ. හිතන්නේ ස්කන්ධය කියලා උදේ වැය දකිනවා. ස්කන්ධයේ ස්කන්ධේ නම් ආයතන වලින් දකින්නවා. ආයතන සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා. ඒ කියන්නේ ආයතනනේ ආයතන වල ස්කන්ධය දකින්න ඕනේ. ඒකයි පංච ආයතන උපාදානස්කන්ධා කියලා තියෙන්නේ වෙනම. පංච ආයතන පංච උපාදානස්කන්ධා කියලා වෙනම වචන දෙකක් තියෙන එකයි. ඒක හරි ගැඹුරු ඒ පැහැදිලි කරේ. පංච ආයතන පංච උපාදානස්කන්ධය දකින්න. ආයතන වෙනයි ඔව් පංචායතනවල පංච උපාදානස්කන්ධේ දකින්නේ අන්න සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියප එකයි තේරෙන්නේ කොයිතරම් ගැඹුරුද මෙහිනවස මේ වෙලාවේ අපිට පොඩ්ඩක් කාලේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා දැනට මෑණින්වහන්සේ කියපු දේ ලොකු තේරුමක් තියෙනවා මෑණින්වහන්සේට හැබැයි ඒක ටිකක් ඇතුළට වැදුන්නේ නැහැ කියලා නම් තේරුණා අපිට වෙලාව ටිකක් මේ වෙලාවේ නෑ පසුව අපි ආයෙ කතා කරමු ඒ කියන්නේ මේ මම කොතනද කියන එක මම නැහැ මේ කතාව. මම අරින්නා ටික ටිකක් මේ ටිකක් බලන්න ටිකක් ඔව් ඒ කියන්නේ මේ මේකේ තව ටිකක් දැන් ඉස්සරහට දාන දේශනා කීපයක්ම යනවා. ඒකත් අහලා මෑණින් වහන්සේ දවස් කීපකින් වගේ කතා කරලා මෑණින් වහන්සේට තවත් මේක හොඳට දැනෙයි. ඒ කියන්නේ කෙනෙක් හම්බ වෙන්නේම නැහැ. කෙනෙක් හැමතැනම මේ තමන්ව අහිමි වෙලා යනවා. මෙතන හොඳින් කමඩහන විදිහට සුද්ධ කරගෙන ගියොත් 이르දිමය ස්වභාවයක් දැනෙන්න ගන්නවා. එහෙමයි මම කියනවා. එතකොට තමන් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැති ඒ දකින හැම දෙයකම තමන් තමන්ටම අහිමි වුණු 이르දිමේ ස්වභාවයකට මතු වෙන්න ගන්නවා අවදිමත් ස්වභාවයක්. ඒක වෙන්න ඒක ඒක ඒක වෙන්නේ නම් හැබැයි හොඳටම මේ අවබෝධයෙන් මේ මේ මොකද්ද මේ කියන්නේ කියලා මේ කමටහන සුද්ධ කරගන්නවා. ඒක තමයි මම මේ ගොඩක් දුරට මේක විමසනවා. ඉතින් මම මෙතන වගේ වෙන වෙන බාහිර වැඩක් නැහැ නේ මට. ඉතින් ඒක කරන් කාලෙත් තියෙනවා. මම නහස තව ටිකක් ඉස්සරහට යනකොට ඔය කතා කරන විලාසය සුද්ධ වෙනවා. එහෙමයි. ඒක උත්තරම තනම මෑණින්වහන්සේ පෙන්නනවා අපිට. ඒක තමයි හෙන්නේ. එතකොට මේ මෑණින්වහන්සේගේ අතාර්ථය වෙනවා. එහෙමයි. ඒක නිසා දැන් අපි අපි මරණා කියලා කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ අන්තිම හුස්ම බිඳුව කියලා. අන්න ඒ වගේ පරිවර්තනයකට එන්න තියෙන වාසිතේ පවා. මොකද නැත්තම් සැඟවුණු ඒ යටින් තියෙන වචනේ තියෙන ආත්මස්වභාවය නිසාම ආත්මේ පවතින්න පුළුවන් දිගටම. ඒ නිසා වාසිතේ පවා බොහොම පිරිසිදු වෙන්න ඕනේ. මගේ යනකොට අන්තිම කොටසේදී ඒකයි අපි අපි කියන්නේ. අපි කියන්නේ නැනේ මම කියන එක ගොඩක් වෙලාට. <laughs> නේද? ඉතින් ඒ වගේ වෙනස් වෙන්න ඕනේ. හොඳමයි එහෙනම් මේ මොහොනින් වහන්සේ මේ දැන්ට අපි මේක ෆෝන් එකට තියමු. මේ මේ හොඳින් මෙනෙහි කරගෙන යන මේ ටිකේ කෙනෙක් අහමතිස්සම බලන්න තමන් නැතුව රස දැනෙන්නේ මට කරගන්න නැතුව කනකොට උනත් වටපිට බලනකොට සුවඳ දැනනකොට මම විඳිනවද කියන එක බලන්න හැමතිස්සෙම. මම ඉන්නවද කියලා බලන්න. මම නැතුව කොහොමද ඒක ඒක විඳින්නේ කොහොමද මම විඳින්න බෑ මම නැතුව කොහොමද ඒක පරිහරණය කරන්න කියලා බලන්න. ක්‍රියාසිත පරිහරණය කරන හැටි. ක්‍රියාසිත දෙතර අහුවත් කමන්නේ. හොඳයි එහෙනම්. තේරුම් ගන්නයි. ප්‍රභාසර සිත කොහොමද අවසානයේදී මතුවෙනවා? ක්‍රියාවලියයි ප්‍රභාසර සිතයි මතුවෙනවා. තමන්ට මේ කකුල කියන්නේ විඤ්ඤාණ නම් කකුල කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. පොළව කියන්නේ විඤ්ඤාණ නම් පොළව කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. නේද? හැබැයි විඤ්ඤාණේ තවන්තිවරම් බලනකොට එහෙම දෙයක් නැහැ. එහෙනම් ක්‍රියාසිතයි මතුවේ ශුන්‍යතාවය. මුකුත් හම් වෙන්නේ අර ක්‍රියාවලියක් විතරයි පේන්නේ. ගස්වල අතු හෙල්ලෙනවා වගේ. කෙනෙක් පුජ්‍යලයක් නැති ක්‍රියාවලියක් මතුවෙනවා. එහෙනම්